පිණිස දේශනා කොට වදාළ ඒ අසිරිමත් 80000ක් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයටත් දේශනාගත ධර්මයට අනුව තමන් වහන්සේලාගේ චිත්ත સંතාණයන් සකස් කර ගනිමින් මේ ගෝර කටුක සංසාර ගමනින් සදහටම ඈතර වී වදාළ කීනාසව මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයටත් මාගේ හදපිරි নমස්කාරයම වේවා ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත ධර්ම ශ්‍රවණාබිලාෂී පින්වතුනි මේ පින්වතුන් මේ සූදානම්ව සිටින්නේ ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් තුන් ලෝවැසි සකල සත්වයාගේ පාරිශුද්ධිය පිණිස දේශනා කොට වදාළ ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්ම ස්කන්ධයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට පින්වතුනි ලෝතර බුදු පියාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වුණාට පස්සේ මේ සංසාර ගමනේ අපිට වෙනදා අහන්ට නොලැබෙන්නා වූ වචන කීපයක් ඇහෙනවා. මොනවද ඒ වචන කීපය? අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන මේ කාරණාවන් හතර අහන්ට ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ නමක් පහළ වෙලා තමයි මේ කාරණා හතර ලෝකයාට දේශනා කරන්නේ. එතකොට මේ කාරණා හතර තුල ඇතුළත් වෙලා තියෙනවා විශේෂිත විස්තරයක්. මොකක්ද ඒ විස්තරය? ඒ තමයි මේ සංසාර දුකින් අත මිදීම නම් වූ ඒ ප්‍රතිපදාව මේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ සංසාරගත දුකින් අත මිදීම නම් වූ ඒ ප්‍රතිපත්ති මාලාව වඩාත් විස්තර කරමින් භාග්‍යවතුන් වහන්සේ නන්විධ අවස්ථාවන් වලදී ධර්මකාරණාවන් ලෝකයාට කියා දීලා තියෙනවා. එතකොට මේ ධර්මකාරණාවන් ශ්‍රවණය කිරීමෙන් විතරයි අපේ මේ සංසාර ගමන නිමා කරන්න පුළුවන්කම තියෙන්නේ. සංසාර ගමන නිමා කිරීම කෙසේ වෙතත් අඩුම තරමේ සුගතියේ උපදින්නවත් අපිට පාර කියලා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ මේ සද්ධර්මය හරහා. සුගතිගාමී උප්පත්තියක් සකස් කරගෙන ඒ සුගතිගාමී ජීවිතය තුළ හරියාකාරව අපේ ජීවිත ගත කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නටත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයම ශ්‍රවණය කරන්නට වෙනවා. එපමණක් නොවේ මේ ජීවිතය සාර්ථක කරගන්නට එදිනෙදා කටයුතු සඵල කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නටත් අපිට සිද්ධ වෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහලමයි. එතකොට කල්පනා කරලා බලන්න බණ අහනවා කියලා කියන්නේ මේ ජීවිතය සාර්ථක කරගන්න හේතුවක් වෙනවා. පරලොව සුගතිගාමී වෙන්න හේතුවක් වෙනවා. ඒ සුගතියේ උප්පත්තිය ලැබුවට පස්සේ වඩාත් නිවැරදි ජීවිතයක් එහි ගත කරන්නටත් අපිට හේතු වෙනවා මේ ධර්ම ශ්‍රවණය. මේ සියල්ලට වඩා වැදගත් වෙන කාරණාව තමයි අර මම මුලින්ම ඔබට පැහැදිලි කරපු අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ කියන මේ කාරණාවන් අවබෝධ කරගෙන මේ සංසාරයෙන් අත මිදෙන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා ඔබ යම් බලාපොරොත්තුවක් ඇති කරගෙන නමුත් මේ ධර්ම ශ්‍රවණය කරන්නේ ඒ බලාපොරොත්තු සියල්ල ඉෂ්ට කරගන්නට මේ අනුශාසනාව ඔබට යම් හෝ උපකාරී භාවයක් සපයයි. ඒ නිසා හොඳට බණ අහන්න කියලා මුලින්ම ඔබට සිහිපත් කරනවා. දැන් අපි අද දවසේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන සූත්‍ර දේශනාව වෙතට අවධානය යොමු කරමු. අද දවසේදී මා ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකේහි පස්වෙනි වග්ගය බ්‍රාහ්මණ වර්ගයේහි ඇතුළත් අවසාන සූත්‍රය සංගාරව සූත්‍රය. අද දවසේ පින්වතුනි විශේෂිත දවසක් බවට පත් වෙනවා අපිට. ඒ ඇයි ඔබ දැන් දවස් 100ක් පුරාවට සූත්‍ර දේශනා 100ක් අහලා ඉවර කරලා තියෙනවා. අද දවසේදී මේ සූත්‍රය අහපොම සූත්‍ර දේශනා 100ක් ශ්‍රවණය කරපු පින්වත් පිරිසක්. මධ්‍යම නිකායේ මූල පණ්ණාසකෙහි දේශනා කරපු ඒ සූත්‍ර දේශනා 50යි මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ ඇතුළත් වෙන සූත්‍ර දේශනා 50යි. මේ 50 වෙනි සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ 50 වෙනි සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ 100 වෙනි සූත්‍රය. එතකොට මේ සූත්‍ර දේශනා 100ම ශ්‍රවණය කරපු කෙනෙකුට කොයිතරම්නම් ධර්මඥානයක් මේ වෙනකොට ඉපදිලා ඇතිද? ඒ ධර්මඥානය ඔබට අනිවාර්යයෙන්ම ඔබේ ජීවිත සාර්ථක කරගන්න හේතු උපනිශ්‍රේ වෙනවා. දැන් අද දවසේදී මේ පැහැදිලි කරන්නේ බ්‍රාහ්මණ වර්ගයේ 10 වෙනි සූත්‍රයේ සංගාරව සූත්‍රය. දේශනාව ආරම්භ වෙන්නේ මේ විදිහට. ඒවං මේ සුතං ඒකං සමයං භගවා කෝසලේසු චාරිකං චරති මහතා බික්කු සංගේන සද්දින්. තේන කෝපන සමයේන ධනංජානී නාම බ්‍රාහ්මණී මණ්ඩල කප්පේ පටිවසති. ලෝතුරා බුදු පියාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව පවත්වන්නේ කෝසල කියන ජනපදයේ වැඩ වාසය කරමින්. පින්වතුනි මේ කෝසල කියන ජනපදයේ නම ඇහෙනකොටම අපිට සිහිපත් වෙන විශේෂිත චරිතයක් තියෙනවා. ඒ තමයි මහා මායා මෞබිසවුන් වහන්සේ. ලෝතුරා බුදු පියාණන් වහන්සේව මේ ලෝකයට දායාද කරපු ඒ පුණ්‍යවන්ත මෞතුමිය ජන්මලාභය ලැබුවේ කොසල් ජනපදයේ. තමන්ගේ පියතුමන්ගේ රාජ්‍ය තමයි කෝසල රාජ්‍ය. එතකොට භාග්‍යවතුන් වහන්සේට ඥාතිත්වයක් දරන පිරිස් තමයි මේ කොසල් ජනපදයේත් වාසය කරලා තියෙන්නේ. බොහොම ප්‍රඥාවන්ත පිරිසක් මෙහි ජීවත් වුණා කියලා තමයි සූත්‍ර පිටකෙහි අන්තර්ගත වෙලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා බොහෝ පිරිසක් සමග චාරිකාවෙහි නිරත වෙනවා. මේ කොසල් ජනපදයේහි මෙහෙම චාරිකාවෙහි නිරත වෙන කාලයේදී තවත් එක්තරා විශේෂිත කාන්තාවක් වාසය කරලා තියෙනවා. මේ කාන්තාව වාසය කරපු ගමේ නම තමයි මණ්ඩල කප්ප කියලා කියන්නේ. කොසල් ජනපදයටම අයිති. ගමක් තමයි මණ්ඩල කප්ප. මේ ධනංජානී බැමිණියගේ තියෙන විශේෂිත ලක්ෂණයක්. මොකක්ද ඒ? යම්කිසි මොහතකදී තමන්ගේ කයට යම් හානියක් ඇති වුණොත් ඒ කියන්නේ තුවාලයක් සිදු වුණොත් එහෙමත් නැත්නම් හිසේ කැක්කුමක් කොන් දෙකක්කුමක් ඇති වුණොත් අඩුම වශයෙන් පය පැකිලිලා වැටෙන්න ගියොත් එතුමිය සිහිපත් කරනවා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ ලෝතුරා බුදු පියාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා තමයි ධනංජානී බැමිණිය ප්‍රකාශ කරන්නේ. එතකොට බලන්න අද දවසේදී බෞද්ධයෝ හැටියට අපිට යම්කිසි අකරතැබ්බයක් වුණොත් අපි මොකක්ද මෙනෙහි කරන්නේ? අපි දන්න සියලුම අසභ්‍ය වචන ඔක්කොම කියනවා. තමන්ගේ වේදනාවත් එහෙමමයි, තමන්ගේ හිතත් කිලිටිභාවයටපත් වෙනවා ඒකෙන්. එතකොට ධනංජානී බැමිණිය එහෙම නැහැ. ධනංජානී බැමිණිය ඕනෑම අවස්ථාවකදී තමන්ට මානසික අපහසුතාවයක් හරි කායික යම් රෝගයක් හරි හටගත්තොත් භාග්‍යවතුන් වහන්සේව සිහිපත් කරනවා. ඇයි මෙහෙම බුදුරජාණන් වහන්සේව සිහිපත් කරන්නේ? දනංජානී බැමිණිය අචල ශ්‍රද්ධාවට පැමිණිච්ච තැනැත්තියක්. ඒ කීවේ සෝවාන් ඵලලාභී ආර්ය ශ්‍රාවිකාවක් හැටියට තමයි මණ්ඩල කප්ප ගමෙහි වාසය කරලා තියෙන්නේ. මේ දනංජානී බැමිණියගේ ස්වාමි පුරුෂයා බාරද්වාජ කුලයේහි උපන්නා වූ බ්‍රාහමණයෙක්. මේ බාරද්වාජ බ්‍රාහමණයා දවසක් මේ ධනංජානිට ප්‍රකාශ කරනවා බැමිණිය නුඹ පොඩ්ඩක් කට පරිස්සම් කරගෙන ඉන්න. හෙට දවසේදී බ්‍රාහ්මණවරු මේ ස්ථානයට පැමිණෙනවා අපේ යාගබත පිළිගන්න. ඒ අවස්ථාවේදී නම් ඔය ශ්‍රමණ බවත් ගෞතමයාව සිහිපත් කරන්න එපා. ඔය මුඩු ශ්‍රමණයාව සිහිපත් කළොත් අපේ ආර්යයන් වහන්සේලාට අපේ බ්‍රාහ්මණයින් වහන්සේලාට කේන්ති යනවා ඒකාන්ත වශයෙන්ම. ඒ නිසා හෙට දවසේවත් ඔය කට පොඩ්ඩක් පරිස්සම් කරගෙන ඉන්න කියලා තමන්ගේ බැමිණියට ප්‍රකාශ කරනවා මේ බාරද්වාජ බමුණා. බැමිණිය ඒ කාරණාව පිළිගත්ත හොඳයි මම. ඔබ කියන විදිහට හෙට දවස ඇතුළතදී ගත කරන්න. පහුවදා බ්‍රාහ්මණවරු පැමිණෙනවා නිවසට ආහාරය ගැනීම සඳහා හදිසියේම තමන්ගේ වස්ත්‍රය පැටලිලා මේ බැමිණිය වැටෙන්න ගියා. මේ බැමිණියට සියල්ල අමතක වුණා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා කියුණා. ඒ වෙලාවේදී අර හිටපු බ්‍රාහ්මණවරුන්ට හරියට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා ප්‍රකාශ කරනවා ඒ බමුණට නුඹගේ බැමිණිය අපිට නිග්‍රහ කළා. නුඹගේ බැමිණිය ඒ මුඩු ශ්‍රමණයාගේ ශාවිකාවක්. නුඹත් දෙපැත්තම හිත දිනාගෙන කතා කරන බමුණෙක් කියලායි අපිට හිතෙන්නේ. අද දවසම අසුබ දවසක් කියලා ඒ බ්‍රාහ්මණවරු ටික දානයත් ප්‍රතික්ෂේප කරලා ඒ නිවසෙන් නැගිටලා යන්න ගියා. මේ අතර හිටිය පින්වතුනි තරුණ බමුණෙක්. ඔහුගේ නම තමයි සංගාරව. මේ සංගාරව කියලා කියන්නේ අර ධනංජානී බැමිණියගේ ස්වාමි පුරුෂයාගේ බාලම සහෝදරයා. වැඩි වයසක් නැහැ අවුරුදු 18ක් 20ක විතර තරුණයෙක්. මේ සංගාරව බමුණට මතක් වෙනවා මගේ නෑ නණ්ඩිය. මගේ අයියාගේ ස්වාමි දියණිය හැම මොහොතකදීම මේ ශ්‍රමණ බවත් ගෞතමයාණන් වහන්සේව සිහිපත් කරනවා. මේ ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ සමග යම්කිසි වාදයක් ඇති කරගන්න තියෙනවා නම් හොඳයි. සංගාරව මානවකයා කියලා කියන්නේ පින්වතුනි බ්‍රාහ්මණ ධර්මය හොඳට ඉගෙනගත්තු කෙනෙක්. ත්‍රිවේදයේ පරතරප්‍රාප්තයි. රිග් යජුර් සාමන් අතර්වන් මේ වාද හතරෙන් මේ වේද හතරෙන් හතරවෙනි වේදය පිළිගන්නේ නැහැ. අතර්වන් කියන වේදය පිළිගන්නේ නැහැ. රිග් යජුර් සාමන් කියන මේ ත්‍රිවේදයේ මනාව ධාරණය කරගෙන හිටපු බ්‍රාහමණයෙක් තමයි සංඝාරව. ඉතිහාසය පිළිබඳව මනා දැනුමක් ඒ වගේම ව්‍යාකරණ ශාස්ත්‍රය පිළිබඳව පුදුමාකාර දැනුමක් තිබුණු තරුණයෙක් සංඝාරව. සංගාරව ධනංජානී බැමිණිය ළඟට ඇවිල්ලා ප්‍රකාශ කරනවා අක්කණ්ඩිය නුඹ මට පොඩි උදව්වක් කරන්න ඕනේ. මොකද්ද යහපත් මුහුණක් ඇති මලනුවනි මට ප්‍රකාශ කරන්න. ඔබ කියන ඕනෑම උදව්වක් මම කරන්නම්. නුඹ විනාශයටපත් වෙච්ච කෙනෙක්. ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේගේ සරණ ගියපු ශ්‍රාවිකාවක් වෙලා. ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ මොනවද දන්නේ? නුඹ බමුණන්ට ආක්‍රෝෂ පරිභව කරපු පාපී තැනැත්තියක්. මෙච්චර වටිනා ආර්යයන් වහන්සේලා බ්‍රාහ්මණවරු මේ ලෝකෙහි වැඩ වාසය කරනකොට නුඹ විනාශයටපත් වෙච්චි වෘද්ධිය නැති කරගත්තු තැනැත්තියක් බවට පත් වෙලා නුඹගේ ඔය ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ යම් දවසක මේ මණ්ඩල කප්ප කියන ගම්මාණයට ආවොත් ඒ දවස මට කියන්න කිව්වා තමන්ගේ නෑනන්ඩියගෙන් ඉල්ලා හිටිනවා සංඝාරව බමුණා නුඹ ඔය සරණ ගිහිල්ලා ඉන්න ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ කවදා හරි දවසක අපි මේ ජීවත් වෙන ගමට ආවොත් එදාට මට දැනුම් දෙන්නකෝ මම ගිහිල්ලා ඔය ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේත් සමග වාද කරන්න. ඒ වෙලාවේදී ධනංජානී බැමිණිය නැවතත් নমස්කාර කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්බුදු රජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා යහපත් මුහුණක් ඇති මලනුවනි සංගාරව බ්‍රාහ්මණයාණෙනි නුඹ කුමක් ප්‍රකාශ කරනවද නුඹ භාග්‍යවතුන් වහන්සේ ගැන හරිහැටි දන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේගේ සීලය පිළිබඳව දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ සමාධිය පිළිබඳව ප්‍රඥාව පිළිබඳව අංශු මාත්‍රයක්වත් නුඹට වැටහීමක් නැහැ නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ගුණයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ හැකියාවන් පිළිබඳව දන්නවනම් ඔබ ඔය කතාව අද දවසේදී කියන්නේ නැහැ කියලා සංගාරව බමුණාට ප්‍රකාශ කරනවා ධනංජානී බැමිණිය. නමුත් මම කැමති නුඹ භාග්‍යවතුන් වහන්සේ හමුවට යනවා නම් නුඹ යම් දවසක භාග්‍යවතුන් වහන්සේ හමුවට ගියොත් ඒකාන්තයෙන්ම නුඹට යහපතක් සිද්ධ වෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ යම් දවසක මේ ගම්මානයට වැඩියොත් ඒ මොහොතේම මම ඔබට ඒ ප්‍රකාශ කරන්නම් කියලා සංඝාරව බ්‍රාහමණයට පොරොන්දු වෙනවා. ටික දවසක් ගත වුණා ලෝතුරා බුදු පියාණන් වහන්සේ කෝසල ජනපදයේහි ඒ ගම් නියම් ගම්හි සැරිසරලා විවිධ පිරිස් ධර්මයට යොමු කරවලා මණ්ඩල කප්ප කියන ගම්මානයටත් වැඩම කළා. වැඩම කරලා තෝදෙය්‍ය කියන බ්‍රාහමණයාගේ පුතා පූජා කරපු අඹ උයනේහි වැඩ වාසය කරනවා. අපි දන්නවා තෝදෙය බමුණගේ පුතා තමයි සුබ කියලා කියන්නේ. මේ සුබ කියන තරුණයා භාග්‍යවතුන් වහන්සේව සරණ ගිහිල්ලා. පස්සේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවකින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරපු ශ්‍රද්ධාවන්ත දායකයෙක් බවට පත් වුණා. මේ තෝදෙය බමුණාගේ අඹ වනයේ වැඩ වාසය කරනවා කියලා ධනංජානී බැමිණියට ආරංචි වෙනවත් සමගම ධනංජානී බැමිණිය පොරොන්දු උණු පරිදි තමන්ගේ මස්සිනාට සංඝාරව බ්‍රාහ්මණයට ගිහිල්ලා පණිවිඩය කියනවා. අන්න භාග්‍යවතුන් වහන්සේ වැඩම කරලා මණ්ඩල කප්ප ගමෙහි තෝදේය බමුණාගේ අඹ උයනෙහි වැඩ වාසය කරනවා. දැන් නුඹ යන්න. නුඹ කිව්වනේ භාග්‍යවතුන් වහන්සේ හමුවෙන්ට යන්න කැමතියි කියලා. දැන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේත් සමග කතා බහ කරන්න කියලා දැනුම් දුන්නා. සංඝාරව බ්‍රාහමණයත් භාග්‍යවතුන් වහන්සේ ඉන්න තැනට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සමග සතුට විය යුතු කතාවන් සිදු කරලා එකත් පස්ස වාඩි වෙනවා. වාඩි වෙලා සංඝාරව අහනවා හරි පුදුමාකාර ප්‍රශ්නයක්. මොකක්ද මේ ප්‍රශ්නය? ගෞතමයාණන් වහන්සේ මේ ලෝකයේහි විවිධාකාර ශ්‍රමණ බ්‍රාහමණවරු ප්‍රකාශ කරනවා තමන් විසින් යම් ධර්මයක් ලෝකයාට කියලා දෙනවා ඒ ධර්මය තමන් විසින්ම දැනගෙන ප්‍රත්‍යක්ෂ කරගත්තු ධර්මයක් කියලා. මේ ලෝකෙහි වාසය කරන්නා වූ ශාස්ත්‍රූවරු ප්‍රකාශ කරනවා යම් ධර්මයක් තමන් විසින් ලෝකයාට කියා දෙනවා නම් ඒක තමන් විසින් දැන අවබෝධ කරගෙනයි අනිත් අයට කියලා දෙන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණවරු අතරින් කොයි කොටසටද අයිති වෙන්නේ කියලා ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කරන පිරිස් අතරින් කොයි වගේ කෙනෙක්ද කියලා සංඝාරව බ්‍රාහ්මණය බුදු පියාණන් වහන්සේගෙන් අහනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ වදාලා සංඝාරව එහෙම ප්‍රකාශ කරන්නා වූ නිවන් දැක්කා කියලා අනිත් අයට කියනා වූ ඒ ශාස්ත්‍රූවරු ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් තමයි තමන් විසින් අනිත් අයගෙන් කාරණාවන් ශ්‍රවණය කරලා ඉගෙනගෙන තමන් පිළින කරනවා. තමන් විසින් ප්‍රතිඥා දෙනවා මම මේ ධර්මයේ මනාව අවබෝධ කරගත්තා කියලා. හරියට කොයි වගේද? තේවිජ්ජ බමුණෝ වගේ. තේවිජ්ජ බමුණෝ කියලා කියන්නේ ත්‍රිවේදය දැනගත්තා වූ බමුණෝ තමන්ගේ ගුරුවරයාගෙන් ත්‍රිවේදය අහලා ඉගෙනගෙන දරාගෙන තමයි අනිත් අයට කියලා දෙන්නේ. එතකොට මේ බ්‍රාහමණවරු කියන්නේ මේක ප්‍රත්‍යක්ෂ කරගත්තා කියලා ඇසීම් මාත්‍රයෙන්. ඒ වගේම සංගාරව තවත් පිරිසක් ඉන්නවා. ඒ තමයි තමන්ගේ ගුරුවරයාගෙන් මේ කාරණාව අහලා තර්කයෙන් මේ කාරණාව විමසනවා. ඒ කියන්නේ යම්කිසි කෙනෙකුගෙන් යම් කාරණාවක් ශ්‍රවණය කරලා තමන්ගේ තර්කයට අනුව විමසුම් බුද්ධියට ලක් කරලා ඒ තර්කයට ගැලපෙනවා නම් ඒක සත්‍යයක් කියලා පිළි අරගෙන ලෝකයාට ප්‍රකාශ කරනවා මම මේ ධර්මය අවබෝධ කරගෙනයි නුඹලාට කියන්නේ. මම පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා මේ ධර්මයේ මනාව අවබෝධ කරගෙනයි නුඹලාට මේ විදිහට ප්‍රකාශ කරන්න කියලා ප්‍රතිඥා දෙනවා. එතකොට පුද්ගලය කොටස් දෙකයි ඒ කිව්වේ ශාස්ත්‍රූවරු කොටස් දෙකයි එක පිරිසක් තමයි තමන්ගේ ගුරුවරයාගෙන් අහලා ඉගෙනගෙන ඒක දරාගෙන අනිත් අයට කියනවා මම මේක අවබෝධ කරගත්තා කියලා. අනිත් පිරිස තමයි ගුරුවරයාගෙන් අහලා තමන්ගේ තර්කයෙන් විමසනවා. තමන්ගේ තාර්කික බුද්ධියට ගැලපෙනවා නම් ඒ කාරණාව අන්න ඒක නිවැරදියි කියලා හිතලා අනිත් අයට ප්‍රකාශ කරනවා මම මේක අවබෝධ කරගත්තා කියලා. සංගාරව මේ කොටස් දෙකෙන් එකකටවත් මම අයිති වෙන්නේ නැහැ කියලා කිව්වා. සංගාරව මේ කොටස් දෙකෙන්ම අන්‍ය වූ ශාස්ත්‍රූවරයෙක් තමයි මම. එහෙම ප්‍රකාශ කරනකොට සංගාරව බ්‍රාහමණයා විමසනවා ශ්‍රමණ බවත් ගෞතමයාණන් වහන්සේ එහෙනම් ඔබ වහන්සේ කොයි වගේ කෙනෙක්ද? මේ කොටස් දෙකටම අයිති වෙන්නේ නැත්නම් නුඹ වහන්සේ මේ ලෝකෙහි කොයි වගේ ශාස්ත්‍රූවරයෙක්ද කියලා මම දැනගන්න කැමතියි. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ එකවරම තමන් වහන්සේගේ දේශනාව සිදු කරන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා වෙහෙසුණු විදිහ කටයුතු කරපු විදිය සංගාරව බමුණාට කියලා දෙනවා. සංගාරව මම බෝධිසත්වයාණන් වහන්සේ හැටියට එදා ජීවත් වෙනකොට ඒ කියලා කිව්වේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ නමක් බවට පත් වෙන්න කලින් තමන් බෝධිසත්වයාණන් වහන්සේ හැටියට එදා මව කුසින් මේ ලෝකයට බිහි වෙලා ගිහි ජීවිතය ගත කරනකොට අවුරුදු 20ක් 25ක් 29ක් විතර වගේ වෙනකොට තරුණ වයසේදීම මට සිහිපත් වුණා හරි අපූරු කාරණාවක් මොකක්ද සංගාරව මට හිතුණා සම්බාධෝ ගරා වාසෝ රජාපතෝ අබ්බෝ කාසෝ පබ්බජ්ජා තාම පැවිදි වෙන්න ගිහිල්ලත් නැහැ ගිහිගේ අතාරලත් නැහැ ඒ වෙලාවේදීම මට හිතුණා සංගාරව මේ ගිහිගේ කියලා කියන්නේ නම් හරියම දුක්ඛිත වූ තැනක්. ගිහි ගෙදර ඉඳගෙන නම් කවදාකවත් සැනසීමක් ලබන්න පුළුවන් වෙන්නේ නැහැ. පින්වතුනි බලන්න මේ කතාව කොයිතරම් සත්‍යයිද කියලා. දැන් අද දවසේදී මේ ධර්මයේ දේශනා කරන ලබන මම කොයිතරම් සතුටක් සැනසීමක් මේ පැවිදි ජීවිතය නිසා විඳිනවද? මට රැක බලා ගන්න දුවා දරුවෝ නැහැ. මට කරන්න රැකී ආරක්ෂාවක් නැහැ. මට මුදල් උපයන්න කියලා වෙහෙසක් දරන්න නැහැ. මට තියෙන්නේ බණ භාවනා කටයුතු කරගෙන ඔබට ධර්මයේ දේශනා කරලා මගේ වැඩ කටයුතු ටික සිදු කරගන්න එක විතරයි මට තියෙන්නේ. නමුත් ඔබ කල්පනා කරලා බලන්න මගේ වයසෙහි පසු වෙන්නා වූ වෙනත් තරුණයෙක් කොයිතරම් වෙහෙසක් දරනවද ජීවිතේ පවත්වා ගන්නට. තමන්ගේ භාර්යාවරු පෝෂණය කරන්න ඕනේ, දුවා දරුවෝ සකස් කරන්න ඕනේ, තමන්ගේ දෙමව්පියන්ට සලකන්න ඕනේ, නානාවිද යුතුයකම් සිදු කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ගිහි ජීවිතයේ ගත කරන මගේ වයසේම තරුණයෙක් විඳින්නා වූ කිසිදු දුකක් ප්‍රවෘජා භූමියටපත් වෙච්චි මට අද දවසේදී විඳින්න වෙලා නැහැ. පුදුමාකාර සැනසීමක් සතුටක් පෘථග්ජන භික්ෂුවක් හැටියට පෘථග්ජන උපසම්පදා භික්ෂුවක් හැටියට මම අද මෙහෙම විඳිනවා නම් ආර්ය ශ්‍රාවක ස්වාමීන් වහන්සේලා කොච්චර සතුටක් විඳිනවා ඇතිද? ඉතින් මහබෝධිසත්වයාණන් වහන්සේට එදා ගිහි ජීවිතය ගත කරනකොටම කල්පනා වුණාලු මේ ගෘහස්ත ජීවිතය නම් බාධා සහිතයි. මේකේ ඉඳගෙන නම් සත්‍ය අවබෝධ කරන්ට නෑ. පැවිද්ද කියලා කියන්නේ අවකාශයේ වගේ හිස් වූ තැනක්. ඒ කිව්වේ අවකාශයේහි ඕනෑම කුරුල්ලෙකුට නිදහසේ පියඹාගෙන යන්න පුළුවන්කමක් තියෙනවනේ. පැවිද්දටත් ඒ වගේ තමයි. පැවිදි භූමිය තුල Tamanට සිත්සේ බණ භාවනා කටයුතු වල නිරත වෙන්න පුළුවන්. මේක කරන්න අරක කරන්න මේ විදිහට ජීවත් වෙන්න මේ වගකීම දරන්න මෙතෙන්ට යන්න මේ විදිහට කිසිම කෙනෙක් අණ කරන්නේ නැහැ සුවසේ ජීවත් වෙන්න පුළුවන් නිසා අනිවාර්යෙන් පැවිදි වෙන්න තියෙනවා නම් හොඳයි කියලා එදා මහා බෝධිසත්වයාණන් වහන්සේට ඒ ගිහි ජීවිතය ගත කරනකොටම හිතුණලු. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා ඒ විදිහට හිතිලා මම මේ සිතුවිල්ල යටපත් කළේ නැහැ. සංගාරව මම අවුරුදු 29 දී මගේ දෙමව්පියෝ මගේ පියතුමන් මගේ පුංචි අම්මා මගේ භාර්යාව ඥාති පිරිස අඬනකොටම මම ඒ සියල්ල අතහැරලා දාලා ප්‍රවෘජා භූමියටපත් වුණා. ඔබ දන්නවා පින්වතුනි එදා රාහුල කුමාරයා උපදිනකොට ඇසල පුරපසළොස්සක් පොහොය දවසේ පූර්ණ චන්ද්‍ර මණ්ඩලයේ අහසේ බබලනකොට ඔබත් මමත් වෙනුවෙන් ඒ අභීත තීරණය ගෞතම බුදුරජාණන් වහන්සේ මහා බෝධිසත්වයාණන් වහන්සේ හැටියට ගත්තා. මහා බෝධිසත්වයාණන් වහන්සේට සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරාවට පෙරම්දම් පුරන්නේ නැතුව ඊ타මත් ඉක්මනින් උතුම් අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්නට අවස්ථාව තිබුණා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදපාමුලදී. ඒ සියල්ල අතහැරලා දාලා ඔබත් මමත් වෙනුවෙන් සංසාර ගමනේ පෙරුම් දම් පුරලා එදා මහ බිනිෂ්ක්‍රමණය සිදු කරලා වැඩම කළා කාන්තක අස්සයාගේ පිටින් ඒ ගංගා තීරයට ගංගා තීරයට පැමිණිලා හිසකෙස් කපලා අහසට විසි කරලා ගටිකාර බ්‍රහ්ම රාජයා විසින් පූජා කරපු ඒ සිවුරු තමන්ගේ ශරීරෙහි දවටාගෙන තමන්ගේ ශරීරයට ඒ සිවුරු පොරවාගෙන එදා කල්පනා කළා මේ සම්බුද්ධත්වය අනිවාර්යයෙන්ම සාර්ථක කරගන්නවාමයි. සම්බුද්ධත්වේ සාක්ෂාත් කරගෙනමයි මම ආපහු කිඹුල්වත් පුරයට වඩින්නේ කියලා එදා මහා බෝධිසත්වයාණන් වහන්සේට කල්පනා වුණාලු. එහෙම කල්පනා වෙලා මහා බෝධිසත්වයාණන් වහන්සේ වැඩම කරනවා ගුරුවරු හොයාගෙන. කවුරු ගාවද නිවන සාක්ෂාත් කරගන්නට අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. කවුරු ගාවට ගියොත් නම් මට මේ මාර්ගය කියලා දෙයිද? එහෙම කල්පනා කරමින් සත්‍ය සොයාගෙන සංගාරව මම එදා ගමක් ගමක් පාසා නිගමක් නිගමක් පාසා ගමන් කළා. එහෙම යනකොට මට හමු වුණා ආලාර කාලාම. ආලාර කාලාම තවුසාගෙන් මං විමසා සිටියා නුඹ ළඟ යම් දහමක් තියනවා නම් මට ඒක කියලා දෙන්න. එදා ආලාර කාලාම මට ප්‍රකාශ කළා ඔහු ඉගෙන ගත්තා වූ ආකින්චඤ්ඤායතනය බලන්න පින්වතුනි ඒ ආලාර කාලාම කොයිතරම්නම් දියුණු මනසකින් යුක්ත වේදා වාසය කළාද කියලා ඔහු අරූප සමාපත්තීන් පිළිබඳව කෙලපැමිණිච්ච පුද්ගලයෙක් ආලාර කාලාම කියලා දෙනවා අපේ බෝධිසත්වයාණන් වහන්සේට ඇවැත්නි මාගේ ශාස්ත්‍රය ප්‍රගුණ කරනවා නම් ඔබ මේ විදිහටයි කටයුතු කරන්න ඕනේ ඔබ මේ විදිහටයි භාවනා කරන්න ඕනේ. ඔබ මේ විදිහටයි මෙනෙහි කරන්න ඕනේ. මේ ශාස්ත්‍රය ඔබ දක්ෂයි නම් ඊටමත් ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් කියලා ආලාර කාලාම එදා මහ බෝධිසත්වයන්න් වහන්සේට ප්‍රකාශ කළා. ලෝතුරා බුදු පියාණන් වහන්සේ සංඝාරවට වදාරා සංඝාරව මම හිතුවා ආලාර කාලාම කියන්නේ මිනිස්සේ ආලාර කාලාමට විතරක් නෙමෙයි ශ්‍රද්ධාව තියෙන්නේ. මමත් මිනිස්සෙක් මටත් ශ්‍රද්ධාව තියෙනවා. ආලාර කාලාමට විතරක් නෙමෙයි වීරිය තියෙන්නේ මටත් වීරිය තියෙනවා. ආලාර කාලාමට විතරක් නෙමෙයි භාවනා කිරීමේ ශක්තිය තියෙන්නේ මටත් තියෙනවා. එහෙනම් මටත් මේ ආකින්චඤ්ඤායතනේ ඊටමත් ඉක්මනින් ළඟා කරගන්න පුළුවන් කියන අදහසින් මම එදා ඒ සමාපත්තිය පුරුදු පුහුණු කරන්නට උත්සාහවත් වුණා. සංගාරව වැඩි කාලයක් ගියේ නැහැ. ඊටමත් ටික දිනකින් ආලාර කාලාම තවුසාගේ සියලු ශාස්ත්‍රය මම ඉගෙන ගත්තා. ඒ වෙලාවේදී ආලාර කාලාම මා පිළිබඳව සන්තෝෂ භාවයටපත් වෙලා මට ආරාධනා කළා සිද්ධාර්ථේනි ඔබ පැමිණෙන්න. ඔබ මා සමග මාගේ ශිෂ්‍ය පිරිස සම සමව පරිහරණය කරන්නට මාත් සමග මේ ශිෂ්‍යයන්ට මේ ශිල්පය ලබා දෙන්න කියලා මට එදා ඒ තවුසා ප්‍රකාශ කරනකොට මම කල්පනා කළා මෙතන නම් නිවන දකින්න පුළුවන් වෙන්නේ නැහැ. මේ ශාස්ත්‍රූවරයා ගාව ආකින්චඤ්ඤායතනය තිබුණාට ඒක නිවන නෙවෙයි. ඒක තවත් අරූපී භවයක උප්පත්තිය ලැබීම පිණිස හේතු වෙන දෙයක්. මම මෙතනින් ඉක්මනටම ඉවත් වෙන්න ඕන කියලා කල්පනා කරලා ආලාර කාලාමට දැක්විය යුතු ගෞරවයන් දක්වලා මං එදා එතනින් ඉවත් වුණා. බලන්න පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ එදා සිද්ධාර්ථ බෝධිසත්වයාණන් වහන්සේ හැටියට වාසය කරනකොට ආකින්චඤ්ඤායතනය ලැබලත් කල්පනා කරනවා මේක භවය පිණිස හේතු වෙනවා කියලා. අද කාලයේදී සමාධි මාත්‍රයක් උපදවාගෙන සෝවාන් ඵලලාභීන් යයි කියලා සහතිකපත් නිකුත් කරන්නා වූ පිරිස ලෝකයේ තුල බිහි වෙලා සකදාගාමි අනාගාමි අරිහත් කියලා සිංහනාද පවත්වන්නා වූ අඥාන ජනතාව මේ ලෝකෙහි බිහි වෙලා බෝධිසත්වයාණන් වහන්සේ අරතරන් ඉහළ සමාපත්තියක් ලැබලත් හිතුවේ නෑ මම නිවන් දැක්කා කියලා. මට තවත් දේවල් ප්‍රගුණ කරන්න තියෙනවා කියන අදහසින් එදා ගමන් කළා උද්දකරාම පුත්ත ළඟට. උද්දකරාම පුත්ත ළඟට ගිහිල්ලා ප්‍රකාශ කරනවා උද්දකරාම පුත්‍රේනි නුඹ දන්නා වූ යම් ශිල්පයක් තියෙනවා නම් මා කෙරෙහි අනුකම්පාවෙන් මට ඒක කියලා දෙන්න. මම ඒක ඊටමත් ඉක්මනින් ප්‍රගුණ කරගන්න උත්සාහවත් වෙන්න. සංගාරව එදා මට උද්දකරාම පුත්ත විසින් කියලා දුන්නා නේව සංඥා නා සංඥායතනය. මං එදා කල්පනා කළා උද්දකරාම පුත්‍රයන්ට විතරක් නෙමේ ශ්‍රද්ධාව තියෙන්නේ. මටත් ශ්‍රද්ධාව තියෙනවා. උද්දකරාම පුත්‍රයන්ට විතරක් නෙමෙයි වීරිය වඩන්න පුළුවන්. මටත් වීරිය වඩන්න පුළුවන්. උද්දකරාම පුත්‍රයන්ට විතරක් නෙමෙයි මහා පුරුෂයෙකු සතු ශක්තිය තියෙන්නේ. මටත් ඒ ශක්තිය තියෙනවා. එහෙනම් මටත් ඊටමත් ඉක්මනින් නේව සංඥා නා සංඥායතනය පුරුදු පුහුණු කරගන්න පුළුවන් කියන දැඩි අදිෂ්ඨාණයෙන් මම භාවනා කරන්න පටන් ගත්තා. වැඩි කාලයක් ගියේ නෑ ටික දවසකින්ම උද්දකරාම පුත්‍රයන් විසින් ඒ ප්‍රගුණ කරපු නේව සංඥා නා සංඥායතනය පිළිබඳව කෙල පැමිණි පුද්ගලයෙක් බවට මමපත් වුණා. එදා රාමපුත්‍ර උද්දකයන් විසින් මට ආරාධනාවක් කළා සිද්ධාර්ථේනි නුඹ පැමිණෙන්න. මාගේ පිරිස සමසමව බෙදාගෙන අපි දෙදෙනා පාලනය කරමු. මාගේ ශ්‍රාවකයන්ට මේ ධර්මය ඊටමත් පහසෙන් ප්‍රගුණ කරගන්නට නුඹගේ උදව් අවශ්‍යයි. මා සමග එක්වන්න අපි මේ ශිල්පය ශිෂ්‍යයන් බොහෝ ගණනකට ලබා දෙමුයි කියලා උද්දකරාම පුත්‍රයන් තමන්ගේ සමසම ශ්‍රාවකයෙක් හැටියට මාව පත් කරගනිද්දිත් මට හිතුණා මෙතනනම් නිවන දකින්න පුළුවන් වෙන්නේ නැහැ. මේව සංඥා නා සංඥායතනය කියලා කියන්නේ නිවන නෙවෙයි. තවත් භවයක් පිණිස හේතු වෙන්නා වූ ධර්මතාවයක්. මම මෙතනින් නික්මිලා ඊටමත් ඉක්මනින් කිං කුසල ගවේසී සත්‍ය කුමක්දයි සොයා යා යුතුයි කියලා සංගාරව මට එදා සිහිපත් වුණා. මම මේ ස්ථානයේහි උද්දකරාම පුත්තට දැක්විය යුතු සියලු ගෞරවයන් දක්වලා එතනින් නික්මිලා ගියා සත්‍ය සොයාගෙන. පින්වතුනි දැන් කල්පනා කරලා බලන්න භාග්‍යවතුන් වහන්සේ මේ සංගාරව බ්‍රාහ්මණයට කතන්දරයක් කියනවා වගේ බෝධිසත්වයාණන් වහන්සේ හැටියට දුෂ්කර ක්‍රියා කරපු සමය පිළිබඳව විස්තරයක් කරනවා. ඇයි මෙහෙම මුලින් කියලා දෙන්නේ? අර සංගාරව බ්‍රාහ්මණයාට තිබුණු දෘෂ්ටිය තමයි ඔහුගේ පිළිගැනීම තමයි ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ කියලා කියන්නේ අනුන්ගෙන් අහලා ඉගෙනගත්තු ධර්මයක් ප්‍රකාශ කරන කෙනෙක්. එහෙමත් නැත්නම් අනුන්ගෙන් අහලා තර්කයෙන් විමසලා බලලා තමන්ගේ තර්කයට ගැළපෙන නිසා මේක කියනවා ඇති කියන දෘෂ්ටිය තමයි තිබුණේ. ඒ සංගාරව බ්‍රාහ්මණයාගේ තිබුණු වැරදි දෘෂ්ටිය බිඳ සඳහා භාග්‍යවතුන් වහන්සේ කියලා දෙනවා උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කිරීම සඳහා ඒ දරපු වෙහෙස පිළිබඳව ඒ ගත කරපු කාලය පිළිබඳව උන්වහන්සේ වඩපු වීරිය පිළිබඳව සංගාරවට කියලා දුන්නේ නැත්නම් ඔහු මේ කාරණාව කවදාකවත් පිළිගන්නේ නැහැ. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ මෙදා දවසේදී පෙර ඒ සිද්ධාර්ථ බෝධිසත්වයාණන් වහන්සේ හැටියට නිවන් සාක්ෂාත් කිරීම සඳහා ගත්තා වූ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රකාශ කරන්නේ. භාරද්වාජ භාරද්වාජ කියලා සංඝාරව බ්‍රාහ්මණයට එදා බුදු පියාණන් වහන්සේ මෙතනදී ආමන්ත්‍රණය කරන්නේ සංඝාරව බ්‍රාහ්මණයාගේ කුලය භාරද්වාජ කුලය. සඳහන් කරනවා භාරද්වාජේනි මම එදා ඒ විදිහට සත්‍ය සොයාගෙන යනකොට මට මුණ ගැසෙනවා උරුවේල කියන සේනානී කියන නියම් ගම. උරුවේල ජනපදයේ තිබුණු සේනානි කියන නියම් ගමට පැමිණියට පස්සේ මට දැක ගන්නට ලැබුණ රමණීය භූමි භාගයක්. ප්‍රසාද ජනක වන ලැහැබක් මගේ ඇසට දිස්සුණා. සුදු වැලි තලා සහිත ගලන ගඟක් මට එදා දකින්ට ලැබුණා. මට සිහිපත් වුණා කාගේවත් උදව් නැතුව මේ චතුරාර්ය සත්‍ය මේ නිර්වාණාවබෝධය ලබන්ට උත්සාහයක් දරනවා නම් ඒ උත්සාහය දරන්න සුදුසුම තැන මෙතනයි කියලා එදා බෝධි මූලය යට ඉඳගත්තා. ඉඳගෙන මම කල්පනා කළා මම කොහොම මේ ධර්මය අවබෝධ කරගන්නවාමයි කියලා. සංගාරව මම එදා බෝධි මූලයේහි වාසය කරනකොට මට සිහිපත් වුණා හරි අපූර්ව උපමාවන් තුනක්. මොනවද ඒ උපමාවන් තුන? යම්කිසි දිය සහිත තෙත සහිත දියෙහි බහා තැබූ කොටයක් දැකලා යම්කිසි පුරුෂයෙක් ඒක අරගෙන අතුල්ලලා ගිනි උපදවන්න උත්සාහවත් වෙනවා නම් ඒ තෙත සහිත දියෙහි බහා තැබූ කොටයෙන් කිසිම දවසක ගිනි උපදවන්න පුළුවන් කමක් නැහැ. ආන් ඒ වාගේ සංගාරව මට සිහිපත් වුණා යම්කිසි කෙනෙක් තමන්ගේ ශරීරයෙන් කාම සම්පත්තීන් භුක්ති විඳිමින් තමන්ගේ හිතිනුත් කාමයන් පිළිබඳව මෙනෙහි කරමින් කාලය ගත කරනවා නම් ඔහුට කවදාකවත් නිර්වාණය අවබෝධ කරගන්න බෑ. පළවෙනි උපමාවෙන් මොකක්ද කිව්වේ? තෙත සහිත, දිය සහිත, දියෙහි බහා තැබූ කොටයකින් ගිනි උපදවන්න බෑ වගේ යම්කිසි කෙනෙක් වස්තුකාමයන්, ක්ලේශකාමයන් ඇසුරු කරමින් ජීවිතය ගත කරනවා නම් ඔහුට කවදාකවත් නිවන් අවබෝධ කරන්න බෑ. ඒකයි පළවෙනි උපමාව. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා සංගාරව මට තවත් උපමාවක් මතක් වුණා. මොකක්ද ඒ උපමාව? යම්කිසි පුරුෂයෙක් කල්පනා කරනවා දියෙන් ගොඩට ගත්තු තෙත සහිත කොටයකින් ගින උපදවන්න පුළුවන්ද කියලා. ඒ කොටය දියේයි නෑ. දියෙන් ගොඩට අරගෙන. නමුත් ඒ කොටයේ දිය සහිත ස්වභාවය තියෙනවා. එහෙම කොට දෙකක් එකට අතුල්ලලා ගිනි උපදවන්න උත්සාහ කළාට කිසිම දවසක ගිනි උපදින්නේ නැහැ වගේ. යම් කිසි කෙනෙක් වස්තුකාමයන්ගෙන් වෙන් වෙලා කටයුතු කළා. ක්ලේශකාමයෙන් යුක්තව වාසය කරනවා නම් වස්තුකාමය කියලා කිව්වේ විවිධාකාර පංචකාම සම්පත්තීන් තමන්ගේ ජීවිතය තුළ භුක්ති විඳින එක. ඇසට ප්‍රිය රූපයන් පෙන්වනවා, කනට ප්‍රිය ශබ්දයන් අස්වනවා, නාසයට ප්‍රිය වූ ගන්ධයන් සුවඳවල් දැනෙන්න සලස්වනවා, දිවට ප්‍රිය වූ මధుර වූ රසයන් ලබා දෙනවා ශරීරයට ප්‍රිය වූ මధుර වූ ස්පර්ශයන් ලබා දෙමින් පංචකාම වස්තුන් තුලම තමන්ගේ ජීවිතය ගත කරනවා ඒ වගේම ක්ලේශකාමය කියලා කියන්නේ යම්කිසි කෙනෙක්ගේ වස්තුකාමයන්ගෙන් ඉවත් වෙලා වස්තුකාමයන්ගෙන් ඉවත් වෙලා නමුත් මනසෙහි කල්පනා කර කර ඉන්නවා අතීතයේ විඳපු කාම සම්පත්තීන් ගැන අතීතයේ තමන් දැකපු රූප පිළිබඳව හිතනවා අතීතයේ ආපු ශබ්ද පිළිබඳව, විඳපු ගඳ පිළිබඳව, සුවඳ පිළිබඳව මේ ආදී වශයෙන් අතීතයේ වින්දා වූ දේවල් පිළිබඳව කල්පනා කර කර ඉන්නවා නම් ඔහුටත් නිවන අවබෝධ කරන්න බෑ. දෙවෙනි උපමාව මොකක්ද? යම් කිසි කෙනෙක් වස්තුකාමයන්ගෙන් ඉවත් වෙලා නමුත් ක්ලේශකාමයන්ගෙන් යුක්තව කටයුතු කරනවා නම් ඔහුටත් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. අර තෙත ස්ථානයෙන් ගොඩට ගත්තත් ඒ කොටෙහි තෙත සහිත ස්වභාවයේ තියෙනවා නම් ගිනි උපදවන්න බෑ වගේ වස්තුකාමයෙන් වෙන් වුණත් ක්ලේශකාමයෙන් යුක්තයි නම් ඔහුට නිවන් දකින්න බෑ කියලායි කිව්වේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා සංගාරව මට තුන්වෙනි උපමාව විදිහට වැටහෙන්න පටන් ගත්තා. යම් කිසි වියලි කොටයක්. ඒ කියන්නේ දියෙහි බහා තබලක් නැහැ. ඒ කොටෙහි දිය සහිත ස්වභාවයක් නැහැ. වියලි කොට දෙකක් අරගෙන ගිනි උපදවන්ට එකට ඇතිල්ලුවොත් අනිවාර්යෙන් ඒ වියලි කොට දෙක ඇතිල්ලීම නිසා ගිනි උපදිනවා. ආන් ඒ වාගේ යම්කිසි කෙනෙක් වස්තුකාමයන්ගෙනුත් වෙන් වෙලා ක්ලේශකාමයන්ගෙනුත් වෙන් වෙලා වාසය කරනවා නම් ඒ කිව්වේ පංචකාම සම්පත්තීන් භුක්ති විඳින්නෙත් නැහැ. ඒ පංචකාම සම්පත්තීන් පිළිබඳව මෙනෙහි කරන්නෙත් නැතුව සීලය ආරක්ෂා කරමින් වාසය කරනවා නම් ඔහුට ඒකාන්තයෙන්ම නිර්වාණ අවබෝධය පිණිස හේතු වෙන්නා වූ ඒ ප්‍රතිපදාව සාර්ථකව වඩලා මානසිකව සුවයක් ලබන්න පුළුවන්. නිවන සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන සමාධිය උපදවන්න පුළුවන් කාමයන්ගේ සම්පූර්ණ යෙම්ම ඉවත් වෙච්ච තැනැත්තාට. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සංගාරව මේ උපමා තුන මට කවදාකවත් ඊට කලින් කාගෙන්වත් ඇහිච්ච උපමා තුනක් නෙවෙයි. මම කාගෙන්වත් අහලත් නැහැ. මං කවදාකවත් මේ පිළිබඳව හිතලා තිබුණෙත් නැහැ. එදාම තමයි මට මේ අරුම පුදුම උපමා තුන වැටහුනේ. සංගාරව එදා මම කල්පනා කළා යම් කිසි කෙනෙක් වැඩි යුතු වීරියක් තියෙනවා නම් ධර්ම අවබෝධය සඳහා ඒ සියලු වීරියම මෙතෙන් පටන් වඩනවා කියන අදිෂ්ඨානයෙන් යටි ඇන්දේ දත්වලට උඩු ඇන්දේ දත් තබා දිවෙන් දිව තද කරගෙන මම කල්පනා කළා මේ අකුසල් සිතනම් අනිවාර්යෙන් ප්‍රහාණය කරනවා කියලා. එහෙම කරනකොට මගේ කිසිලි වලින් දාඩිය දාන්න පටන් ගත්තා. මුළු ශරීරයම දහඩියෙන් තෙත් වෙලා ගියා. කොයිතරම් ශාරීරික ආබාධ පැමිණියත් මම කිසිම මොහොතකදී මගේ වීරිය නම් අතහැරියේ නෑ කියලා සංගාරවට ප්‍රකාශ කරනවා. ඒ වගේම සංගාරව මම කල්පනා කළා මේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා අප්‍රාණික ධාන වඩන්න පුළුවන් නම් ඒ අප්‍රාණික ධාන මම වඩන්න ඕනේ. එහෙම හිතලා මම නාසයෙන් ආස්වාස ප්‍රාස්වාස ගන්න හෙලන එක නතර කළා. ඒ වගේම මම කටින් ආස්වාස ප්‍රාස්වාස ගන්න එක නතර කළා. නතර කරලා නහයත් කටත් තදින් වහගෙන කන් දෙකෙන් ආස්වාස ප්‍රාස්වාස කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී සංගාරව පුදුමාකාර වේදනාවක් මගේ ශරීරයට දැනෙන්න පටන් ගත්තා. අප්‍රාණික ධාන වඩනකොට ඒ දැනෙන වේදනාව කොයි වගේද කියනවා නම් ශක්තිමත් පුරුෂයෙක් ඇවිල්ලා ශක්තිමත් අවියකින් මගේ හිසට පහර දෙනවා වගේ පුදුමාකාර වේදනාවක් මගේ හිසෙන් නැගෙන්න පටන් ගත්තා. ඒ වගේම සංගාරව ආස්වාස ප්‍රාස්වාස කන්සිලු දෙකෙන් නික්මෙනකොට මට දැනෙන්න පටන් ගත්තා ගවයන් කපන්නා වූ ගෙරි කැත්තකින් මගේ කුස කපනවා වගේ වේදනාවක්. ඒ වගේම සංගාරව මට දැනෙන්න පටන් ගත්තා බලවත් පුරුෂයෝ දෙදෙනෙක් මාව ගිනි අඟුරු වලකට දාලා එහෙට මෙහෙට පෙරලනවා වගේ දැඩි වේදනාවක් මගේ හිසිනුත් කයනුත් දැනෙන්න පටන් ගත්තා. නමුත් සංගාරව මම ඒ කාරණාව අතහැරියේ නැහැ. දිගින් දිගටම අප්‍රාණික ධානය වඩන්න පටන් ගත්තා. ආහාරයේ ටිකෙන් ටික අඩු කරන්න පටන් ගත්තා. මේ ආහාරය අඩු කිරීම නිසාම මම ක්ලාන්තභාවයටපත් වුණා. මගේ ළඟට ඇවිල්ලා දෙවිවරු ප්‍රකාශ කළා නුඹ වහන්සේ ආහාර අඩු කිරීම නිසා බොහෝ සෙයින් කුසභාවයටපත් වෙලා. තවත් ඔබ වහන්සේ දුෂ්කර ක්‍රියාවෙහි නිරත වෙනවා නම් අනිවාර්යයෙන්ම අපි නුඹ වහන්සේගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා දිව්‍ය ඕජස් රෝම කූපයන් හරහා නුඹ වහන්සේගේ ශරීරයට ඇතුල් කරනවා. සංගාරව එදා දෙවිවරු ඇවිල්ලා මට මෙහෙම ප්‍රකාශ කරනකොට මට මෙහෙම කල්පනාවක් ඇති වුණා. මම ආහාර නොගෙන ඉන්නේ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට. ඒ නිර්වාණ අවබෝධයේ අපේක්ෂාවෙන් මම ශරීරයට ආහාර ගන්නේ නැතුව ඉන්නකොට දෙවිවරු මාගේ රෝම කූප හරහා ශරීර අභ්‍යන්තරයට දිව්‍ය ඕජස් ඇතුළත් කළොත් මම ඒ ආහාර නොගැනීමෙන් බලාපොරොත්තු වෙන්නා වූ ප්‍රතිඵලය මට නිවැරදිව ලබන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා මම දෙවියන්ට වහාම ප්‍රකාශ කරන්න තීරණය කළා මගේ ශරීරයට දිව්‍යෝජස් නම් ඇතුළත් කරන්න එපා. නුඹලා එහෙම කරනවා නම් ඒක මට සිදු කරන්නා වූ අකටයුත්තක්. එහෙම කල්පනා කරලා දෙවියන්ට මම ප්‍රකාශ කළා කිසිසේත්ම මගේ ශරීරයට දිව්‍ය ඕජස් අවශ්‍ය නැහැ. එහෙම හිතලා මම ටිකෙන් ටික ටිකෙන් ටික ආහාර ගන්න පටන් ගත්තා. ශරීරයට බොහෝ ප්‍රමාණයක් ආහාර ගත්තේ නැහැ. මුං යුස, කොල්ලු යුස, කඩල යුස, මෑ යුස ආදී බොහෝම ස්වල්පයක් ආහාරය මාගේ ශරීරයට ලබා දුන්නා. සංගාරව නුඹ හිතනවද එදා මම ඒ ආහාර ගන්න කාලයේදී තිබුණා වූ මුං ඇටය තිබුණා වූ කොල්ලු ඇටය මහ විශාලයි කියලා නෑ සංගාරව එදා යම් කිසි විදියකින් මුං ඇටේ ස්වභාවය මෙදා මේ මුං ඇටවල පවතිනා වූ ස්වභාවයමයි. එදා කොල්ලු ඇටේ ස්වභාවය අද පවතිනා වූ කොල්ලු ඇටේ ස්වභාවයමයි. කාලයක් පුරාවට ඊටමත් අල්ප වූ ආහාරයක් ගනිමින් වාසය කරපු නිසා මගේ ශරීරය තව තවත් කුෂභාවයටපත් වුණා. මගේ අතපය කළු වැල් පුරුක් වගේ ස්වභාවයටපත් වුණා. මාගේ පිටකොන්ද කුරුඳු වැලක් වගේ ස්වභාවයටපත් වුණා. හරියට මගේ ඇස් දෙකේ තිබුණා වූ ස්වභාවය ගැඹුරු ලිඳක පතුලෙහි තියෙනා වූ ජල දෙකක් වගේ. මම යම් කිසි මොහොතකදී පිට අත ගන්නවා කියලා පිට පිරිමැද්දානම් මට හසු වුණේ මගේ බඩ. මම බඩ යම් කිසි මොහොතකදී පිරිමදිනවා කියලා කල්පනා කරලා කුස පිරිමැද්දානම් සංගාරව එදා මගේ කුස නෙමෙයි මගේ අතට හසු වුණේ මගේ පිට ඇට කටුවයි. මේ විදිහට බොහෝ කාලයක් පුරාවට මම දුෂ්කර ක්‍රියාවෙහි නිරත වුණා. මේ නිර්වාණ අවබෝධය ළඟා කරගන්න පුළුවන් වෙයිද කියලා කල්පනා කරමින්. නමුත් සංගාරව මට මේ निराහාරව වාසය කරපු නිසා දුෂ්කර ක්‍රියාවෙහි නිරත වුණු නිසා නිර්වාණය නම් අවබෝධ කරගන්න බැරි වුණා. සංගාරව එදා එහෙම නිර්වාණය අවබෝධ නොවෙනකොට මම කල්පනා කළා අතීතයේ යම් ශ්‍රමණේක හෝ බ්‍රාහමණයෙක් නිවන් දැකීම සඳහා සත්‍ය අවබෝධය සඳහා යම් දැඩි වීරයක් ගත්තා නම් මීට වඩා වැඩි වීරයක් අරගෙන නැහැ. අනාගතයේදී යම් ශ්‍රමණේක් බ්‍රාහමණේක් සත්‍ය අවබෝධය සඳහා යම් වීරයක් වඩයි නම් ඒ වීරිය මීට වඩා වැඩියෙන් නම් වඩන්න පුළුවන් වෙන්නේ නැහැ ඒකාන්තයෙන්ම මරණයටපත් වෙනවා. නමුත් මෙතරම් දුෂ්කර ක්‍රියාවක නිරත වෙලත් ඥාන දර්ශනයක් මට ලබන්න පුළුවන් උනේ නෑ මේ විදිහට දුෂ්කර ක්‍රියා කරපු අතීතයේ කිසිම කෙනෙක් ඥාන දර්ශනයක් ලැබුවා කියලා මට සිහිපත් උනේත් නෑ ඒ නිසා සංගාරව මම ටිකෙන් ටික ආහාර ගැනීම වැඩි කරන්න පටන් ගත්තා ඒ වෙලාවේදී මගේ සමීපයේ හිටපු ඒ පස්වග මහණුන් ඉවත් වෙලා යන්ට ගියා. දැන් ශ්‍රමණ ගෞතමයාණන් වහන්සේ ටිකෙන් ටික ආහාර ගන්න පටන් අරන්. බෝධිසත්වයාණන් වහන්සේ වීරිය කරන එක නවත්තලා ඒ නිසා අපි මෙයා ළඟ ඉඳලා වැඩක් නැහැ අයින් වෙලා යන්න ඕන කියලා එදා සංගාරව ඒ හිටපු පස්සග මහණුන් මගෙන් ඉවත් වෙලා ගියා. මට සිහිපත් වුණා සංගාරව මගේ ළමා කාලය පිළිබඳව. එදා ශාක්‍ය ජනපදයේහි කිඹුල්වත් පුරයේහි මගේ පියතුමන් සීසාන කොට මම පළඟක් බැඳගෙන ආනාපාන සති භාවනාව වැඩුවා. ඒ ආනාපාන සති භාවනාව නිසා විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානය මට ලබන්න පුළුවන් වුණා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ ධර්මයන් తాවකාලිකව යටපත් වෙලායි තිබුණේ. එහෙමනම් මේ ආනාපාන සතිය භාවනාවම ශ්‍රේෂ්ඨ වෙනවා කියලා මෙනෙහි කරලා මම එදා ආනාපාන සතියෙන් හිත සමාධිමත් කරගත්තා. ප්‍රථම ධානයේ සුවය විඳින්මින් වාසය කරනකොට විතක්ක ਵਿਚාරයන්ගේ ඕලාරික බව දැකලා දෙවැනි ධානයට සමවැදුණා. දෙවැනි ධානයේ පවතිනා වූ ප්‍රීතියෙහි ඕලාරික බව දැකලා තුන්වෙනි ධානයට සමවැදුණා. තුන්වෙනි ධානයේ ඉක්මවලා චතුර්ථ ධානය දක්වාම මගේ මානසිකත්වය උසස් කරගත්තා. එදා කුඩා කාලේ වඩපු ආනාපාන සතිය භාවනාව වඩාත් වර්ධනය කරගන්නට මම එදා සමර්ථ වුණා සංඝාරව කියලා භාග්‍යවතුන් වහන්සේ මේ බ්‍රාහමණයට පැහැදිලි කරනවා. සංඝාරව එදා ආනාපාන චතුර්ථ ධානය උපදවාගත්තු මට තව තවත් සමාධි සම්පත්තිය වැඩි දියුණු වෙනවත් සමගම මට ලැබුණා ඥාන දර්ශනයක් ඒ තමයි පුබ්බේ නිවාසානුස්මති ඥානය. පෙර જાති සිහි කරන්න පුළුවන් නුවණ මම එදා උපදවා ගත්තා එක් જાතියක් જાති දෙකක් જાති තුනක් වශයෙන් සංවට්ට විවට්ට කල්ප ගණන් මෙනෙහි කරනකොට මට සිහිපත් වුණා මේ සංසාර ගමන කියන්නේ බොහෝම සුන්දර වූ දෙයක් නෙමෙයි දුක්ඛිත වූ කටුක වූ පිළිකුල් කළ යුතු වූ දෙයක් තමයි මේ සංසාර ගමන මේන් නික්මෙන්න තියනවා නම් හොඳයි කියන අවබෝධය එදා පුබ්බේ නිවාසානුස්මති ඥානයත් සමග මගේ හිතට ඇති වුණා සංගාරව මම එතනින් නතර වුණේ නැහැ. මම විමසන්ට පටන් ගත්තා අනිත් සත්වයන්ගේ සංසාර ගමනත් මං වගේමද? ඒ සත්වයන් පිළිබඳව මෙනෙහි කරනකොට මට වැටහුණා ඒ සත්වයනුත් මේ සංසාර ගමනේ බොහෝම දුක් විඳපු අය. പ്രേත ලෝකෙහි, නිරය ලෝකෙහි, දිව්‍ය ලෝකෙහි, මනුෂ්‍ය ලෝකෙහි, අසුර ලෝකෙහි මේ ආදී විවිධ ස්ථානවල උප්පත්තිය ලැබමින් සංසාර ගමනේ අතරමං වෙච්ච අය තමයි මේ ලෝකෙහි වාසය කරන සියලුම සත්වයෝ සංසාර ගමන පිළිබඳව කලකිරීමක් ඇති වෙනවත් සමගම සංගාරව මම එදා කල්පනා කළා මේ සියලුම ආශ්‍රවයන් ඡය කරලා උතුම් නිවන සාක්ෂාත් කරගන්න ඕන කියලා. මහා පුරුෂයෙක් විසින් සාක්ෂාත් කරගත යුතු උතුම් ඥාන දර්ශනයක් තියෙනවා නම් ඒ ආසවක්කේ ඥාණය සියලු ආශ්‍රවයන් දුරු කරලා උතුම් සම්බුද්ධත්වයේ මම එදා සාක්ෂාත් කරගත්තා. සංගාරව මම ඒ විදිහටයි මේ ධර්මය අවබෝධ කරගත්තේ ශ්‍රුති මාත්‍රයෙන් ඇසීම් මාත්‍රයෙන් තර්ක මාත්‍රයෙන් මෙනෙහි කරලා තර්ක කරලා යම්කිසි කෙනෙකුගෙන් අහලා මම මේක ප්‍රත්‍යක්ෂ කරා කියලා අනිත් අයට කිසිම දවසක දේශනා කරලා නැහැ මම ස්වයම්බූ ඥාණයෙන් ගුරු උපදේශ රහිතව මේ චතුරාර්ය සත්‍ය ධර්මය බොහෝසේ දුෂ්කර ක්‍රියා කරලා එයින් අවසානයේදී තමයි මධ්‍යම ප්‍රතිපදාව වඩලා අවබෝධ කරගන්නට යෙදුනේ. ඒ නිසා සංගාරව අනිකුත් ශාස්ත්‍රූවරු සමග මාව සංසන්දනය කරන්න පුළුවන් කමක් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඒ විතරක් නෙමෙයි සංගාරව යම්කිසි කෙනෙක් ප්‍රකාශ කරනවා නම් මේ ලෝකෙහි දෙවිවරු නැහැ කියලා. නුඹගේ බ්‍රාහ්මණ ධර්මයේ අනුව මහා බ්‍රහ්මයා විතරයි වාසය කරන්න කියලා ප්‍රකාශ කරනවා. නමුත් මේ ලෝකෙහි දෙවිවරු ඉන්නවා කියන කාරණාව ඔබ දැන් පිළිගන්නව නේද? දෙවිවරු එදා මට ඇවිල්ලා කතා කළා. බෝධිසත්වයාණන් වහන්සේ හැටියට වාසය කරනකොට දෙවිවරු ඇවිල්ලා මගේ ශරීරයට දිව්‍ය ඕජාව ඇතුල් කරන්ට හැදුවා. දෙවිවරු කියලා මේ ලෝකෙහි යම් පිරිසක් වාසය කරනවා කියන කාරණාව අද දවසේදී මම ඔබට ප්‍රකාශ කරනවා පෙරත් ප්‍රකාශ කළා අනාගතයේදීත් ප්‍රකාශ කළා දෙවියන් මේ ලෝකෙහි වාසය කරනවා කියන කරුණ උස්සඩින් සම්මත වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සංගාරවට ප්‍රකාශ කළා. ඒ වෙලාවේදී සංගාරව භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳව පුදුමාකාර පැහැදීමක් ඇති කරගන්නවා අභික්කන්තම් භෝගෝතම අභික්කන්තං භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාව ආශ්චර්යයි. ඔබ වහන්සේගේ දේශනාව අద్භූතයි. හරියට වැහුණු දෙයක් ඇරලා පෙන්නවා වගේ යටිකුරු කරපු දෙයක් උඩුකුරු කරලා පෙන්නවා වගේ මං මුලා වෙච්ච කෙනෙකුට පාර කියලා දුන්නා වගේ අන්ධකාරේ හිටපු කෙනෙකුට ආලෝකයේ දල්වලා යම්කිසි රූප දකින්ට උදව් උපකාර කළා වගේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් මම ඔබ වහන්සේව සරණ යනවා කියලා සංඝාරව බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ සරණ ගියපු උපාසකයෙක් බවට පත් වුණා. ඒ තමයි පින්වතුනි සංඝාරව සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකෙහි අවසාන සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකෙහි තිබුණා පින්වතුනි වග්ග පහක් ගහපති බික්කු පරිබ්බාජක රාජ බ්‍රාහ්මණ කියලා මේ වග්ගපහ තුල සූත්‍ර 10 බැගින් සූත්‍ර දේශනා 50ක් අන්තර්ගත වුණා. ඒ අවසාන වග්ගය පස්වෙනි වග්ගයේ බ්‍රාහමණ වර්ගය බ්‍රහ්මායු සීල අස්සලායන සෝටමුක චංකී පසුකාරී ධනංජානී වාසෙට්ට සුභ සංගාරව කියලා සූත්‍ර දේශනා 10 නම් කරලා තිබුණා. ඔබට මේ සූත්‍ර දේශනා සියල්ල කියවා දැනගන්න අවශ්‍යයි නම් මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකයත් ඒ වගේම අරුත් විවරණ සපයපු පපංචසිදෙනී මජ්ක්‍ධිම නිකාය අට කතාවත් හොඳට පරිශීලනය කරලා ඔබේ ධර්මඥානය වැඩි දියුණු කරගන්නට මේ සම්බුද්ධ ශාසනය තුල පරියාප්තිය නම් වූ ශාසනය බොහෝ කාලයක් පවතින්නට ඒක හේතුවක් වෙනවා ඒකාන්ත වශයෙන්ම අද දවසේදී අප ධර්මානුශාසනා පැවැත්වීමෙන් ඔබ ධර්ම ශ්‍රවණය කිරීමෙන් උපදවා ගන්නට යෙදුන මේ සියලු පුණ්‍ය සම්පatti ධර්මයෝ අපි හැම දිනාටම පරියාප්ති ශාසනය පුරුදු පුහුණු කරගන්නට ප්‍රතිපත්තිය තුල හික්මෙන්නට උතුම් මඟඵල නිවන් සාක්ෂාත් කරගන්නට මේ සියලු පින්පෙත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු මා මේ ලෝකයට බිහි කළ සදාදරණීය මෑණියන් හදා වඩා පෝෂණය කරපු ආදරණීය පියතුමන් සහෝදර සහෝදරියන් ඇතුළු සියලුම ඥාති වර්ගයාටත් ඔබගේ පවුල්වල සුජීවත්ව වාසය කරන සියලුම දෙනාටත් අප නමින් මිය පරලව ගියපු සියලුම ඥාතීන්ටත් සදේවක ලෝවැසි සියලු දෙවියන්ටත් රටවාසී ලෝවාසී තුන් ලෝවාසී අනන්ත සක්වල වාසී සියලු සත්වයින්ටත් ඊ타මත් ඉක්මනින් උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පින්පෙත් හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති